එතකොට මේ සූත්‍රය වශයෙන් ගත්තාම අපි ඊයේ හුඟක් අවධානය යොමු කළේ කොහොමද මේ සූත්‍රයට පිවිසුනේ කියලා බුදුරජාන් වහන්සේ අර පුක්කුසාති කියන ස්වාමීන් වහන්සේව සම්මුඛ වෙලා බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ බව හෙළි කරන්නේ නැතුව ඍජුවම ඒ පුක්කුසාති කියන ස්වාමීන් වහන්සේට මේ ධර්මයේ දේශනා කිරීම සඳහා සූදානම් වෙනවා. එතකොට අපි එක පැත්තකින් අර බුදුරජාන් වහන්සේ ඇයි එබඳු දෙයකට පෙළඹුණේ නැත්නම් තුකුසාති ස්වාමීන් වහන්සේට ධම් දේශනා කිරීම සඳහා මොන වගේ පසුබිමක් නිසාද එබඳු මේ තීරණයකට ආවේ කියන එක හරි ලස්සනට අපිට තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි පුක්කුසාති ස්වාමීන් වහන්සේ ඒ වෙනකොටත් යම් පමණකට සමාධියක් දියුණු කරගෙන තිබිලා තියෙනවා. මහාන වෙන්න කලින්ම රජවාසලේ ඉඳලම අර තෙරුවන් සරණ ගිහිල්ලා යම් පමණක අවබෝධයක් ඇති කරගෙන එතනින් පස්සේ සෑහෙන සමාධියක් වඩාගෙන තියෙනවා. මොකද පෙර යම් කිසි කුසලයක් තිබිලා තියෙනවා, හොඳ අවබෝධයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ අනුව උන්වහන්සේ හොඳට මේ සමාධියක් ඇසුරු කළා. ඊළඟට මේ අර කුඹක් කුඹල් කරුවාගේ ඒ නවතන් පොළේදිත් කුඹල්හලේදිත් එතුමා මේ බුදුරජාණන් වහන්සේ ආභව ආභව යන විශේෂත්වයක් නැහැ. එතුමා මුලින්ම කරන්නේ මේ සමාධිසෝයෙන් කල්ගත කිරීම. එතකොට මේ එක පැත්තකින් බැලුවාම හරිම තමන් එක්කම සතුට වෙන ගතියක්, තමන් එක්කම ඉන්න ගතියක් මේ පුක්කුසාතේ ස්වාමීන් වහන්සේ තුළ තිබිලා තියෙනවා. ඒ එකාතකින් මේක මේ භික්ෂූත්වයක් නිරූපණය කරන නැත්නම් දහමක යෙදෙන කෙනෙක්ගේ ලක්ෂණයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මට හම්බුණා ධම්මපදයේ ගාතාවක් එනවා. ඒකෙදි මේ භික්ඛු වර්ගයේදී බුදුරජාණන් වහන්සේ ඇත්තටම අගය කළා තියෙනවා මේ විදිහට මේ තනිව කටයුතු කිරීම, එකලාව කටයුතු කිරීම ඒ වගේම තමන් තුළින්ම තෘප්තිමත් වීම මෙන්න මේ වගේ කරුණු ඒ වගේමයි මේ සංයත භාවය මේ කියන්නේ අපි තුල තියෙන එක්තරා අන්දමක සංයත භාවයක් හික්මීමක් බුදුරජාණන් වහන්සේ ඇත්තටම අගය කරලා තියෙනවා මේ ගාතාවක් එනවා මේ විදිහට කත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමෝ අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සන්තුෂිතෝ තමාහු බික්ඛු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අත් සංවරණං පාද සංවර නම්, ඒ වගේම වචනයෙන් සංවර නම්, කයනුත් සංවර නම්, ඒ වගේමයි අජ්ජත්තරතෝ සමාහිතෝ. මේ තමන් තුළින්ම සතුට වෙනවා. තමන් තුළම සතුටක් භුක්ති විඳිනවා. ඒ වගේමයි සමාහිතෝ. ඒකාග්‍රතාවයක් තියෙනවා. සමාහිත බවක් තියෙනවා. සමාධිමත් ස්වභාවයක් තියෙනවා. ඒකෝ සන්තුසිතෝ තමාහු බික්කු. අන්න බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් සතු ඒ ගුණයක් හෙලි කරනවා. එතෙන්දී මේ තනිව සතුට වෙනවා. ආයිත් මේ වෙන බාහිර දෙයින් සතුට වීමක් නෙමෙයි. මෙන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ භික්ෂුන් වහන්සේ තනියෙන් තමයි සතුට වෙන්නේ. ඒකෝ සන්තුසිතෝ තමාහු භික්ඛු. ඉතින් එක පැත්තකින් අපිට හිතා ගන්න පුළුවන් පසුබිමක් මෙතන තියෙන්නේ. ඒකට මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේ තන්න මේ බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච එක පැත්තකින් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙච්ච මේ උතුම් ගුණ ධර්ම රාශියක් මේ වෙනකොටත් උන්වහන්සේ දිනු කරගෙන තියෙනවා. මේ දර්ශනීය දකින බුදුරජාණන් වහන්සේ අන්න පෙළඹෙනවා මේ පුකසාති රජතුමාට ධම් දේශනා කරන්න. ඒ වගේමයි පුකුසාති රජතුමා නැත්නම් පුකුසාති ස්වාමීන් වහන්සේ දැන් ඔන්න ධර්මයට සවන් දෙනවා. සවන් දෙද්දී බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙ මේ ච ධාතුරෝ අයම් බික්කු පුරිසෝති කියලා මේ ධාතුන් ගැන විස්තරයක් කරන්න. මොකද මේ වෙනකොට එක පැත්තෙන් අපිට තේරෙනවා සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂාස්ත්‍රයේ එක්තරා මට්ටමකින් දැන් පුකුසාති ස්වාමීන් වහන්සේ වැඩි දියුණුවක් ලැබලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඍජුවම ප්‍රඥා ශික්ෂාව තමයි මේ කතා කරන්නේ. එතකොට සමාහිත බවක් තියෙන නිසා හිතේ සමාධිමත් ස්වභාවයක් මෙතුමා තුළ දැනටමත් තියෙන නිසා විශේෂයෙන් මේ ධාතු විභංග සූත්‍රයේදී ඇත්තටම ප්‍රඥාව දිනු කර ගන්නා ආකාර තමයි විශේෂයෙන්ම පෙන්ලා දීලා තියෙන්නේ. ඒතර ප්‍රඥාව දිනු කර ගන්නා ක්‍රම රාශියක් මේ සූත්‍රයේදී ඉදිරිපත් වෙනවා ප්‍රමාණිකූලව පීවරෙන් පීවර සඳහන් වෙනවා. ඒ නිසා අපිට භාවනා කරන පිරිසක් වශයෙන් මේ සූත්‍රය ආශ්‍රයෙන් ආශ්‍රයෙන් අපිට සෑහෙන කරුණයක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අපි මේ සාමාන්‍යයෙන් ගැහණු පිරිමි වශයෙන් බෙදලා නැත්නම් රට රාජ්‍ය වශයෙන් බෙදලා ගම් නියම් ගම් වශයෙන් බෙදලා විවිධාකාර වශයෙන් අපි බෙදලා ඒ ඒ නම් ගම් දීගෙන අපි කටයුතු කළාට බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ අනුශාසනාවේදී පෙන්වන්නේ මේ සත්වයේ පුජ්‍යලෙක් කියලා කියන්නේ මේ එක්ක සතර මහා ධාතුවක් නැත්නම් මෙතෙන්දි කියන විදිහට ධාතු හයක් එහෙම නැත්නම් ස්කන්ධ පහක් නැත්නම් ආයතන හයක් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් කෙනෙක් වශයෙන් හඳුනා ගන්නා වූ මේ ස්වභාවයන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට දැන් මේ ධාතු හයක් සම්බන්ධයෙන් තමයි දැන් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ පුක්කුසාති සාමින් වහන්සේට කියනවා මේ මිනිස්සෙක් කියලා කියන්නේ ධාතුන් හයක සංකලනයක් නැත්නම් ධාතුන් හයක එකතුවක්. ඒතර මොනවාද මේ ධාතු හය? අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ධාතු හතරක් ගැන විශේෂයෙන්ම මේ කය සම්බන්ධයෙන් භෞතික සිරුර සම්බන්ධයෙන් පෙන්ලා දෙනවා මේ රූපස්කන්ධය විශේෂයෙන්ම ධාතු හතරකින් සමන්විතයි කියලා. රූපස්කන්ධය විස්තර කරනකොට සාමාන්‍යයෙන් ධහමේ විස්තර වෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා. මේ විදිහට මේ ප්‍රධාන සතර මහා ධාතුකින් තමයි මේ කය නැත්නම් සියලු භෞතික දේවල් සකස් වෙලා තියෙන්නේ කියන්නේ. දැන් මෙතෙන්දී ඒ හතරට අමතරව තවත් දෙකක් එකතු වෙලා තියෙනවා ආකාශ ධාතුවත් විඥාන ධාතුවත්. ඒතර මේ හයේම එකතුව බුදුරජාන් වහන්සේ පෙන්වනවා ඔන්න පුරුෂයෙක් නැත්තම් මිනිසෙක් සත්වෙක් වශයෙන් පෙන්වනවා. එතකොට දැන් අපි මනුස්ස ලෝකේ අපි මේ විදිහට කතා බහ කරනකොට ඔන්න බුදුරජාන් වහන්සේ හඳුන්වනවා මේ අපි මොන මොන නම්ගම් දීගෙන හිටියත් මොන මොන අපි අතර විවිධාකාර විෂමතාවයන් තිබුණත් බුදුරජාන් වහන්සේගේ වචන වලින් ඔන්න මේ සියලු දෙනාම මේ විදිහට මේ ධාතු හයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. එක පැත්තකින් අපි ගාව තියෙන විවිධාකාර සංකීර්ණතා බැහැර වෙලා ඔන්න අපිට එක්තරා අන්දරකින් සරල විදිහට අපි අපි ගැනම අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ ක්‍රමයක් දේශනා කරනවා. කොහොමද? මේ ධාතු හයක් මෙතන තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමු රාජකාර කටයුතු කරන අවස්ථාවන්හිදී විවිධාකාර දේවල් අපේ ඔළුවේ තියෙනවා. සංඥා බහුලයි, විවිධාකාර අරමුණු බහුලයි, කටයුතු බහුලයි, ඒ වගේම රාජකාරී බහුලයි. ඒ වගේම ඒ වැද්දී අපි එකතු කරගත්ත නිලතල තාන්නමාන ඕවත් එක්කම ඉතින් අපි කෙනෙක් පුජ්‍යලෙක් වෙලා තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඊළඟට අපි ගෙවල් දොරවල් වල ඉන්නකොට අමුදොරවන් එක කටයුතු කරද්දී ඔන්න අම්මා තාත්තා වෙලා, දුව පුතා වෙලා, ආච්චි සීයා වෙලා. ඉතින් මේ විදිහට අපි දීපු විවිධාකාර ස්වභාවයන් අපි තුල තියෙනවා. ඉතින් මේ හරහා අපේ හිතේ සෑහෙන්න බරක් ගොඩනැගිලා තියෙනවා නැත්නම් සෑහෙන්න අරමුණු රාශියක් ගොඩනැගිලා තියෙනවා. පිරලා තියෙනවා. ඉතින් අපි මේ සේනාසනයකට පැමිණියාම එහෙමත් නැත්නම් මේ ශුන්‍යාගාරයකට පැමිණියාම බලාපොරොත්තු වෙන්නේ අපි අර ඔළුවේ තියාගත්ත ඒ හුඟා බහුල සංඥාවන් ටිකක් අයින් කළා දැනට මේ ශ්‍රේනාසනයේදී මුහුණ පාන්න වෙන තියෙන මේ දවස් කීපෙදී මුහුණ පාන්න වෙන යම් සීමිත ප්‍රශ්න ගණනාවක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි අර වෙනදා එදිනෙදා කටයුතු කරන ජීවිතයේදී තිබුණා නම් යම් පමණක සංඥා ගොඩක් තිබුණා නම් යම් පමණක බාහිර දේවල් ගොඩක් අපේ ඔළුවේ අන්න ඒ ටික ටිකක් අඩු කළා මේ ශේනාසනයේ ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විතරක් දැන් ඔලුවට දාගත්තා නම් අන්න ඒ තරමට අපිට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මොකද දැන් අපිට යොම් පිහුම් ගැන හිතන්න දෙයක් නැහැ. නැත්තම් අපේ අම්මා තාත්තා ගැන අපි තුමු මේගොල්ලෝ වැඩි හිටියෝ වශයෙන් ඔන්න ගෙදර ඉන්නවා. දැන් ඒ ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. නැත්තම් දූ දරුවන් ගැන හිතන්න දෙයක් නැහැ. රැකී ආරක්ෂා කරන දේවල් ගැන හිතන්න දෙයක් නැහැ. දැන් පුළුවන් තරම් මේ Taman එක කටයුතු කිරීමක් තියෙනවා. Taman වෙතම නැඹුරු වෙච්ච ස්වභාවයක් තියෙනවා. දැන් මේ තමන් වෙච්චම වෙත්තම නැඹුරු වෙන්න නැඹුරු වෙන්න අපි අර දේවල් අපි හිතමු తాවකාලිකව ටිකක් අමතක කරන්න අමතක කරන්න අන්න අපේ හිතේ යම් පමණක සැහැල්ලුවක් එන්න ගන්නවා මොකද අපි පොඩ්ඩක් සැහැල්ලු වෙනවා පොඩ්ඩක් අපේ තිබිච්චේ සංකීර්ණ ගතිය අයින් වෙලා මනසේ තිබිච්ච සිද්ධි බහුල ගතිය සංඥා බහුල ගතිය ටිකක් අයින් වෙලා අර ටිකක් දුරට අපිට දැනට තියෙන්නේ පොඩි වගකීමක් සුළු වගකීමක් කටයුතු පොඩි ප්‍රමාණයක් කිහිප ප්‍රමාණයක් පමණයි දැන් අපිට තියෙන්නේ ඒ ඒ හරහා අපේ හිත යම් පමණක ඔන්න පැහැල්ලුවක් එන්න ගන්නවා. ඊළඟට දැන් ඔන්න අපේ මේ සූත්‍රයේදී අනුව බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අපි මේ විදිහට අපේ හිත ටිකක් සැහැල්ලු කරගත්තා නම් ඊළඟට ඔන්න අපි හිතමු කයට අපි හිත ගන්න උත්සාහත් වෙනවා. කයට හිත ගත්තාම ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ මිනිස්සෙක් කියලා කියන්නේ මේ ධාතු හයක්. එතකොට මේ ධාතු හය සම්බන්ධයෙන් අපි ටිකක් එතකොට මේ සූත්‍රයට අනුව පොඩ්ඩක් විස්තර කරගමු. බුදුරජාන් වහන්සේ කියන මේ කයේ ඔන්න ධාතුන් වශයෙන් හතරක් තියෙනවා. ආකාශ ධාතුවත් එක්ක පහක් තියෙනවා. ඒ කියන්නේ භෞතික ශරීරය ගත්තොත් ඔන්න ධාතු පහක් තියෙනවා. පඨවි ධාතු වශයෙන් ඔන්න පෙන්ලා දෙනවා මේ පඨවි ධාතුවේ ආකාර දෙකක් පෙන්නවා අජ්ජත්තික පටවි ධාතු බාහිර පටවි ධාතු කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් පෙනෙන පටවි ධාතුවත් බාහිර වශයෙන් පේන්න තියෙන පටවි ධාතුවත්. එතකොට ආධ්‍යාත්මික පටවි ධාතුව අපි ටිකක් ටිකක් මේකේ විස්තරවලට ගියොත් බුදුරජාන් වහන්සේ පෙන්නවා මේ කයේ තියෙන යම් පමණක රළු ගොරෝසු කර්කශ ගතියෙන් යුක්ත ධාතුන් ස්වභාවයක් අන්නේ ධාතුන් ස්වභාවයන්ට පටවි ධාතුව කියලා කියනවා. ඒකේ වශයෙන් අපි සාමාන්‍යයෙන් අපි දැනුන්ට මේ අහලා තියෙනවා මේ පින්වතුන්. දැන් ඔය කොටස් 32ක් ගැන සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා. විශේෂයෙන්ම ඔය පිළිකුල් භාවනාව ගැන විස්තර කරද්දී කායගත සතිය ගැන විස්තර කරද්දී කොටස් 32ක් ගැන සාමාන්‍යයෙන් අපි කතා කරනවා. කේසා ලෝමා නකා දන්තා ආදී වශයෙන් මේ කොටස් 32ක් කතා කරනවා. මේ කොටස් 32කින් මුල් 20 ගත්තාම ඒක තියෙන්නේ මෙන්න මේ ලක්ෂණේ. ඒ කියන්නේ මේ මේකේ රළු බවක් තියෙනවා, රළු බවක් තියෙනවා. ඒ වගේමයි ගොරෝසු තද ගතියක් තියෙනවා. ඉතින් මේ කොටස් 20 මුල් කොටස් 20 පටවි ධාතුව වශයෙන් පෙන්ලා දෙනවා. ඒකට අපිට ඒ තරම්ම මාරුවක් නැහැ මේ කියන දේවල් තේරුම් ගන්න. අපේම මේ ශරීරයට අපේ අවධානය යොමු කරාම අපිට තේරෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, පපුගඩු මේ নানা ප්‍රකාර අවයවයන් මේ කයේ තියෙනවා. ඉන්ද්‍රිය කොටස් තියෙනවා. ඉතින් මේවා ඔක්කොගෙම මේ රළු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, නැත්තම් තද ගතියක්, සිනිඳු ගතියක් මේ ඔක්කොම කියන ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ කයේ මේ පටවි ධාතුව තේනවා කියන එක අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. මේවා ගාන් ගැඹුරු ධමයක් නෙමෙයි. අපි කාටත් තේරුම් තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ පටවි ධාතුවෙන් හැදුම්ගත් දේවල් නැත්තම් මේ පටවි ධාතුව බහුල උච්ඡන්න දේවල් අපේ මේ කය තුලම තියෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ මේ මේ කොටස් කෙස් කියන එක මේ පටවි ධාතුව බහුලයි. දත් කියන එක කොන්න පටවි ධාතුව බහුලයි. නැත්නම් ඇටකටු කියන ඒවා පටවි ධාතුව බහුලයි. ඉතින් මේ විදිහට අපිට මේ පටවි ධාතුව බහුලව තියෙන කොටස් 20ක් සාමාන්‍යයෙන් පෙන්ලා දෙන්න පුළුවන්. ඒ වගේමයි ආපෝ ධාතුව ගත්තොත් ආපෝ ධාතුවේ අර ඉතිරි කොටස් 12 ආපෝ ධාතුව වශයෙන් පෙන්නනවා. ඒකත් ඒ තරම්ම අමාරු නෑ තේරුම් ගන්න. ආපෝ ධාතුව කියලා කිව්වහම ගලාගෙන යන ස්වභාවයෙන් යුක්ත, නැත්නම් වැగిරෙන ස්වභාවයෙන් යුක්ත, එහෙම නැත්නම් පිඩු කරන ස්වභාවයෙන් යුක්ත මේ ධාතු ලක්ෂණයට මේ ධාතු ලක්ෂණයෙන් යුක්ත නම් ඒවා ආපෝ ධාතුවෙන් යුක්ත නැත්නම් ආපෝ ධාතුව බහුල උත්සන්න කොටස් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ඒතර අර කොටස් 32න් අග තියෙන කොටස් 12 මේ ආපෝ ධාතුව වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ ලේ ඊළඟට සැරව, දහදිය, කෙල, සෙම්, සොටු, මුත්‍රා ඔයාගේ මේ අර ගලන ස්වභාවයෙන් යුක්ත මේ කොටස් දෙහා බැලුවාම මේවා තියෙන්නේ ආපෝ ධාතුව බහුල ගතියක්. කියන්නේ ගලන ස්වභාවයෙන් යුක්තයි. ඒකේ නැත්තම් වතුර ගතියෙන් යුක්තයි. ඔන්න මේ කොටස් 12 බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේක තමයි ආපෝ බහුල කොටස්. ඊළඟට තේජෝ ධාතුව වශයෙන් පෙන්ලා දෙනවා මේ කයේ තියෙනවා එක්තරා අන්දමක මේ උණුසුම පැවැත්වීමක්. සංතාපන තේජෝ ධාතුව කියලා මේ කයේ අපි දන්නවා අපි සාමාන්‍ය මේ කයේ උණුසුමක් තියෙනවා. උණුසුම එහෙ මෙහෙ වුණොත් ඔන්න අපිට අසනීප වුණයි කියලා කියන උණ ගත්තා කියලා කියනවා. ඉතින් මේ අපේ ශරීර උෂ්ණත්වයේ ඉඳ යම් පමණකට පවත්වන්න අවශ්‍යයි. ඒ ශාරීරික ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න. ඒතර මේ ශාරීරික උෂ්ණත්වය මේ විදිහට පවත්වා ගන්න මෙන්න මේ සංතාපන තේජෝ ධාතුව කියන මේ තේජෝ ධාතුව මේ උපකාර වෙලා තිනවා. සංතප්පන තේජෝ ධාතුව උපකාර වෙලා තිනවා. ඊළඟට අපේ මේ ශරීරයේ යම් පමණක දිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි උපත ලබනකොට මේ බොහොම අතදරුවෙක් වශයෙන් මේ උපත ලබනවා. ඊළඟට මේක ටික ටික ටික ටික වර්ධනය වෙලා ඊළඟට තරුණ වියට පැමිණිලා ඊළඟට මැදි වියට පැමිණිලා අන්තිමට වයසට ගිහිල්ලා මැරලා යනවා මේ විදිහට මේ කයේ ජීර්ණය සිද්ධ වෙන එක නැත්නම් කයේ තියෙන ඒ වයසට යෑම ඒ කටයුත්ත සිද්ධ කරන්නත් ඔන්න තවත් තේජෝ ධාතුවේ ස්වභාවයක් තියෙනවා ඒක ජීර්ණ ජීර්ණ කෘත්‍යයයි කරන්න මේ ශරීරයේ දිරණ ගතිය. මේ ශරීරය විතරක් නෙමෙයි ඉතින් මේ බාහිරේ මේ හැමතැනම ඉතින් මේ ස්වභාවය තියෙනවා. අපි දැන් දැනට ආධ්‍යාත්මික පැත්ත විතරක් නැත්නම් අජ්ජත්තික පැත්ත විතරක් කතා කළොත් ඒතර මේ කයෙත් මේ දිරණ ගතියට හේතු වෙලා තියෙන්නේ මේ තේජෝ ධාතුව. ඒ වගේමයි තවත් පැත්තකින් මේ කයේ යම් වෙලාවක සමහරවට දැවිලි ගතියක් මතුවෙන්න පුළුවන්. කය තුලින්ම නිකන් දැවෙනවා වගේ මතුවෙන්න පුළුවන්. අන්න ඒ දැවෙන ගති, දැවිලි ගති සියල්ලම ඔන්න මේ එක පැත්තකින් මේ තේජෝ ධාතුව. ඊට එහා ගියාම අපේ මේ සාමාන්‍යයෙන් කාපු බීපු දේවල් දිරවන්න ස්වභාවයට නැත්නම් ජීර්ණ වෙන ස්වභාවයටපත් වෙන්නේ තේජෝ ධාතුව නිසා. මේ විදිහට මේ තේජෝ ධාතුව බහුලව තියෙන මේ කයේම එතකොට අවස්ථා හතරක් පෙන්නනවා. මේ විදිහට මේ කයේ උෂ්ණත්වය පවත්වා ගන්නත් තේජෝ ධාතුව අවශ්‍යයි. ඊළඟට ආහාර ජීර්ණය කරන්නත් තේජෝ ධාතුව අවශ්‍යයි. ශරීරය වයසට යවන නැත්නම් ඒ සිද්ධ වෙන ක්‍රියාවලියටත් මේ තේජෝ ධාතුව උදව් වෙනවා. ඊට අමතරව කයේ තියෙන දැවිලි ස්වභාවයන් මේ සියල්ලටම ඔන්න තේජෝ ධාතුව මුලලා තියෙනවා. ඒතර මේ තරම්ම ඉතින් අපිට මේවා අමාරුවක් නෑ තේරුම් ගන්න. සරලව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ කයේ තේජෝ ධාතුවක් කියලා දෙයක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට වායෝ ධාතුවත් මේ විදිහටම පෙන්ලා දෙනවා. අපි උඩටම කියන්නේ අපේ ශරීරයේ උඩට ගමන් කරන යම් යම් වායෝ ස්වභාවයන් තියෙනවා. ඊළඟට පහළට ගමන් කරන යම් යම් වායෝ ස්වභාවයන් තියෙනවා. ඊළඟට මේ බඩවැල් වල ඇතුලේ තියෙන වායෝ ස්වභාවයන් තියෙනවා. බඩ ආශ්‍රිතව තියෙන උදරය ආශ්‍රිතව තියෙන වායෝ ස්වභාවයන් තියෙනවා. ඊළඟට අපි මේ අතපය මේ එහෙම හසුරවනකොට නැත්නම් චලනය කරනකොට, කය චලනය කරනකොට මේ විවිධාකාර අපේ අංගෝපාංග චලනය කරනකොට අන්න එතෙන්දී මේ වායෝ ධාතුව මුල් වෙලා තියෙනවා. ඊටත් අමතරව මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේදීත් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ධාතු හතර අපේ මේ ශරීරයේ පුරාම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ආකාශ ධාතුව කිව්වහම ඒකත් මේ සූත්‍රයේම විස්තර කරනවා. අපි සාමාන්‍යයෙන් මේ මේ සතර ධාතුවෙන් තොර සාමාන්‍යයෙන් මුඛ කුහරය ගත්තොත් නාස් කුහර ගත්තොත් ඊළඟට ආහාර වලින් තොර ආමාශ ප්‍රදේශය ගත්තොත් මෙන්න මේ වගේ මේ කුහර ස්වභාවයෙන් යුක්ත ප්‍රදේශයන් ආකාශ ධාතු වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ ස්වභාවයන් අපේ මේ ශරීරය විතරක් නෙමෙයි මේ බාහිරත් තියෙනවා. තද ගති, රළු ගති වලින් යුක්ත මේ පටවි ධාතුව අපේ මේ ශරීරය විතරක් නෙමෙයි මේ බාහිර දේවල් වලත් ඕන තරම් තියෙනවා. උදාහරණයක් වශයෙන් මේ ඉස්සරහා තියෙන මේසෙ ගත්තොත් ඒකෙත් මේ තද ගතිය තියෙනවා. රළු ගතිය තියෙනවා. සිනිඳු ගතියක් තියෙනවා. බර ගතියක් තියෙනවා. එතකොට මේ අපි මේ ශරීරය ලොකුවට අපි මගේ මගේ කියාගෙන ලොකු වටිනකමක් මේකට දුන්නට මේකේ තියෙන මේ සතර මහා ධාතුන් එළියෙත් තියෙනවා. එතකොට දැන් මේ තියෙන ගිලම්පස කෝප්පේ ඔන්න විශේෂයෙන්ම මේ ආපෝ ධාතුව බහුලයි. ඔන්න එතනත් එතකොට ආපෝ ධාතුවක් තියෙනවා. ඊළඟට ඒකේ යම් කිසි රස්නයක් තියෙනවා නම් මේක තේජෝ ධාතුව උණුසුමක් සිසිලක් වශයෙන් ඔන්න හඳුන ගන්න පුළුවන්. ඊළඟට අපි තුමු මේ විදුලි පංකාවෙන් ඔන්න වායෝ ධාතුව හරහා ඔන්න අපිට යම් වායෝ ධාතුවේ යම් ක්‍රියාත්මක ස්වභාවයක් ඇතිලා තියෙනවා. ඒතර මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේ සතර මහා ධාතුණුත් ආකාශ ධාතුවත් මේ ශරීරයේ විතරක් නෙමෙයි මේ බාහිරක් තියෙනවා. ඒතර මේ විදිහට මේ අජ්ජත් බහිද්දා වශයෙන් මේ ධාතුන් අපිට හඳුන ගන්න පුළුවන්. ඊළඟට පින්වත්නි මේක මේ විදිහට අපේ සුතමේ ඥානයකින් හඳුනගත්තට මින් එහාට අපිට මේක ප්‍රායෝගිකව හඳුන ගන්න අවශ්‍ය වෙනවා. එතනදි තමයි භවනාවක් ප්‍රයෝගී වෙන්නේ. මොකද මේ දේවල් අපි සරලව මේ විදිහට දැනගත්ත පමණින් අපේ ප්‍රඥාව ඒ තරම්ම දියුණු වෙන්නේ නැහැ. අපේ හුදු දැනුමක් පමණයි මෙතනින් ඇති වෙන්නේ. ඒ නිසා මේ ධාතුන් නිවැරදිව හඳුනගන්න නැත්නම් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය නිවැරදිව හඳුනගන්න නම් අපි භාවනාවකට යොමු වෙන්න අවශ්‍යයි. එතකොට ඒ භාවනාව තමයි සාමාන්‍යයෙන් අපි ධාතු මනසිකාර භාවනාව කියලා කියන්නේ. විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රයේදී මේ ධාතු මනසිකාර භාවනාව හොඳින් විස්තර වෙනවා, කෙටියෙන් විස්තර වෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතිපට්ඨාන සූත්‍රයේදී මේ ධාතු මනසිකාර භාවනාව ඕනම විදිහකට කෙනෙකුට වඩන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂ ඉරියව්වක් කියලා පනවන්නේ නැහැ. ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්නකොටත් මේ ධාතු මනසිකාර භාවනාව වඩන්න පුළුවන්. හිටගෙනත් පුළුවන්. සක්මන සක්මන් කරන මිනුත් පුළුවන්. සයනය කරන මිනුත් පුළුවන්. ඉතින් ඉරියව්වේ කිසිම ප්‍රභේදයක් පෙන්වන්නේ නැහැ. නැත්නම් ඉරියව්වේ වශයෙන් විශේෂත්වයක් පෙන්වන්නේ නැහැ. ඕනම ඉරියව්වකදී මේ ධාතු මනසිකාර භාවනාව වඩන්න පුළුවන්. ඒක බුද්ධ වචනේ පොඩ්ඩක් මතක් කරගත්තොත් ඉමමේව කායං යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ කය යම් ආකාරයකටද පිහිටලා තියෙන්නේ මේ කය යම් ආකාරයකටද සකස් වෙලා තියෙන්නේ අන්න ඒ පිහිටි ආකාරයෙන්ම මෙන්න මේ කයේ දැන් පඨවි ධාතුව තියෙනවා මේ කයේ ආපෝ ධාතුව තියෙනවා මේ කයේ තේජෝ ධාතුව තියෙනවා මේ කයේ වායෝ ධාතුව තියෙනවා කියලා අන්න යෝගාවචරයේ තේරුම් ගන්නවා. දැන් පින්වත් මේ තේරුම් ගැනීමයි අර මම කලින් විස්තර කරපු විස්තර වශයෙන් තේරුම් ගැනීම අතර වෙනසක් තියෙනවා. මොකද දැන් මේ තේරුම් ගන්නේ හිතර අන්දමකින් සමාධිමත් හිතකින්. ඒ තේරුම් ගැනීම අරිට වඩා හාත්පසින්ම වෙනස්. මොකද දැන් මේ තේරුම් ගැනීමේදී හිතේ කිසිම සංඥාවකින් තොරව එහෙම නැත්නම් හිතේ ලොකු අර වගේ තොරතුරු රාශියකින් බර වෙච්ච ස්වභාවයකින් නෙමෙයි දැන් මේ තේරුම් ගන්නේ දැන් මේවල් සම්පූර්ණ වශයෙන් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නේ ඍජු අත්දැකීමක් වශයෙන්. වෙනත් වචන වලින් කියනවා නම් අපිට මුලින්ම හිතේ සමාධියක් ඇති කරගන්න සිද්ධ වෙනවා හිතේ එකඟතාවයක් ඇති කරගන්න සිද්ධ වෙනවා ඇත්ත වශයෙන්ම මේ කයේ තියෙන ධාතු ස්වභාවයන් හොඳ ප්‍රඥාවකින් දැක ගන්න නම් ඒ නිසා එක පාටම කෙනෙකුට සමහරවිට මේ ධාතු මනසිකාරය කරන්න අමාරුයි නිසා හිතට මේ හිතේ තියෙන යම් යම් ගුණධර්ම අපිට දිනු කරගන්න අවශ්‍ය වෙනවා උදාහරණයක් වශයෙන් අපේ හිතේ සමාධියක් දිනු කරගන්නම් අපි හිතමු ඔන්න කෙනෙකුට මුලදී වාඩි වෙලා අපි හිතමු ආනාපාන සතිය වගේ දෙයක් නැත්නම් මේ පිම්බීම හැකිලිම වගේ භාවනාවක් හරහා පටන් ගන්න පුළුවන්. එතන බොහොම සරල තැනකින් අපිට මේ හිතේ ඒකාග්‍රතාවයක් හදාගන්න පිවිසෙන්න පුළුවන්. ඒ වගේමයි මේ සතර මහා ධාතුන් තේරුම් ගැනීමේදී අපි අපි වටහා ගත යුතුයි මෙතෙන්දී අපි මේ වටහා ගන්නේ මේ ධාතුන්ගෙන් ධාතුන්ගේ සංකලණයෙන් සම මේ හැදිච්ච මේ බාහිර ලෝකේ තියෙන අපි දීපු නම් ගම් හරහා නෙමෙයි. උදාහරණයක් වශයෙන් ඉතින් අපිට තේරෙනවා දැන් මේ පිඟන් ගඩොල් වලින් නැත්තම් මේ පිඟන් මැටි වලින් හදපු කෝප්ප තියෙනවා. ඉතින් මේවා බිඳලා යනවා. ඉතින් මේවා අපිට සාමාන්‍යයෙන් තේරෙනවා. ඉතින් මේ ඊළඟට අපි මේ වෙනත් වෙනත් උපකරණ තියෙනවා. ඉතින් ඒවත් පොඩි කාලයයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ නැතිලා යනවා. අක්‍රිය වෙනවා. ඉතින් මේ මට්ටම අපි කාටත් තේරෙනවා. මේකට ඉතින් විශේෂ භාවනාවක් අවශ්‍ය නැහැ. අපි කාටත් මේ බඳු වැටහීමක් අත් වශයෙන්ම තියෙනවා. නමුත් ඒ වැටහීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි මේ හදාගත්ත සංකල්ප මට්ටම, අපි මේ හදාගත්ත සංඥා මට්ටම, අපි මේ හදාගත්ත දැනුම් පද්ධතිය සෑහෙන්න විනිවිද යාමක් මේ භාවනාව හරහා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසායි අපි උදාහරණයක් වශයෙන් ඔය සක්මන් භාවනාව වගේ භාවනාවකදී අපි අර ඊටාම සරල මට්ටමකට හිත යොදන්න යොමන්න උත්සාහ වෙන්නේ ඒකයි. මොකද එතන තියෙන්නේ මූල ස්වභාවය. මූල ස්වභාවයක් කියන්නේ මේ ධාතුන්ගේ මූල ස්වභාවයකට තමයි අපේ හිත යොමු වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි වැලි පොලවක සක්මන් කරද්දී අපිට එතන මේ වැලි සම්බන්ධයෙන්වත් මෙතන මේ පාදයේ තියෙන ඒ හැඩරුව සම්බන්ධයෙන්වත් නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. මම නැත්තම් අපි දීපු ඒ වම දකුණ කියන ඒවත් නෙමෙයි අතරම වැදගත් වෙන්නේ. ඒකත් අභිභවා ගිහිල්ලා ඒකත් විනිවිද ගිහිල්ලා හිත එන්න ඕනේ ඊටාම සියුම් මට්ටමකට නැත්නම් ඊටාම මූල ස්වභාවයකට අන්නේ මූල ස්වභාවයකදී තමයි අපිට මේ ධාතු ලක්ෂණ හඳුනා ගන්න හම්බ වෙන්නේ. පටවි ධාතුවේ සාමාන්‍යයෙන් ධාතු ලක්ෂණ වශයෙන් ගත්තොත් හයක් පෙන්눔 කරන්න පුළුවන්. පටවි ධාතුවේ ඔය තද ගතිය, ඒ වගේමයි මුරුදු ගතිය. රළු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය. කියලා මේ විදිහට මේ එක පැත්තකින් බර පැත්තේ ලක්ෂණ තුනකුත් සැහැල්ලු පැත්තේ ලක්ෂණ තුනකුත් පෙන්වු කරනවා. එතකොට මේ ලක්ෂණ කොහේ හරි අපිට වටහා ගන්න පුළුවන් නම් ඍජුවම අත්දැක ගන්න පුළුවන් නම් අපි වටහා ගන්න තියෙන්නේ මන්න මේ පටවි ධාතුව තමයි මේ නිරූපණය වෙන්නේ. ඊළඟට තේජෝ ධාතුව වශයෙන් ගත්තොත් මේකේ උණුසුම සිසිල කියන මේ ලක්ෂණ අපිට කොහේ හරි හඳුනා ගන්න පුළුවන් නම් කොහේ හරි අපිට දැනෙනවා නම් තේරෙනවා නම් අපිට තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මෙතන තේජෝ ධාතුව තියෙනවා. ඊළඟට කොහේ හරි චලනය වෙන ස්වභාවයක්, තල්ලු වෙන ස්වභාවයක්, පිම්බෙන ස්වභාවයක්, කම්පන කම්පණය වෙන ස්වභාවයක් තියෙනවා නම් ඔන්න එතන මේ වායෝ ධාතුවේ ක්‍රියාත්මක භාවයක් තියෙනවා. කොහේ හරි වැగిරෙන ගතියක්, ගලන ගතියක්, පිඬු වෙන ගතියක් තියෙනවා නම් අන්න එතන ආපෝ ධාතුවේ ලක්ෂණ තියෙනවා. එතකොට අපිට මේ ධාතුන් හතරේ යම් යම් ලක්ෂණ හරහා තමයි මෙන්න මේ තැන දැන් නම් ඔන්න මෙන්න මේ ධාතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ධාතු හතරෙන් කොයි ධාතුවද ඉස්සරහට එන්නේ කියන එක ගැන අපිට පාලනයක් නැහැ. ඒකට මේ ධාතුන්ගෙන් කුමන ධාතුවද ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ? අන්න ඒ ධාතුවේ ලක්ෂණ හරහා අපි තේරුම් ගන්නවා මෙන්න මෙතන දැන් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කියන ධාතුවයි. අත් වශයෙන්ම අපි හොඳ අවධානයෙන් මේ ගැන ඉන්නකොට මේ නම පවා අවශ්‍ය නැහැ අපිට ඍජුවම මේ ධාතු ලක්ෂණත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ඒ ඒ සම්බන්ධ වීමට තමයි හිත එකඟතාවයක් අවශ්‍ය වෙන්නේ. මොකද අපිට විසිරිච්ච මනසකින් මේක කරන්න බෑ. අපිට අවශ්‍ය නම් සෑහෙන්න සමාහිත හිතක්. අර භික්ෂුවකගේ ලක්ෂණ ගැන මුලින්ම කතා කරපු ඒ ධම්මපද ගාථාවේ පවා කියන්නේ අජ්ජත්තරතෝ සමාහිතෝ. මේ තමන් එක්කම ඉන්න සමාහිතව හිතක් තියෙන කෙනෙක්. ඒතර මේ සමාහිත බවක් කියන එක එක පැත්තකින් අපිට අවශ්‍ය වෙනවා. ඒකයි ඔය සමාධි සූත්‍රය වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමාහිතෝ යථා භූතං පජානාති පස්සති. එතකොට මේ සමාහිත බවක් හිතේ තියෙනවා නම් හිතේ සමාධිමත් ස්වභාවයක් එකඟ භාවයක් තියෙනවා නම් අන්න යාට මේ ධාතු ලක්ෂණ ස්වභාවයන් නැත්නම් කුමක් හෝ මේ ඇත්ත ඇතිසැටියෙන් තියෙන ස්වභාවය දැකගැනීමේ හැකියාවක් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට සමහරවිට එකපාරටම කෙනෙකුට ධාතු ලක්ෂණ හඳුනා ගන්න බැරි වෙයි. ඊට මෙහාදී අපි ටිකක් මේ හිත වර්තමානයට ගන්න හිතේ සතිය දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. මොකද සමාහිත බව කියන එක සතිය දියුණු වීමේ ප්‍රතිඵලයක්. අපිට එකපාරටම සමාධියක් ඇති කරගන්න බෑ. අපිට ඇති කරගන්න තියෙන මේ සමාධියට මුල් වෙන නැත්නම් සමාධියට තුඩු දෙන සමාධියක් ඇති කිරීම සඳහා හේතු වෙන සතිය කියන ගුණධර්මය තමයි අපිට දිනු කරගන්න තියෙන්නේ. ඒ අපිට එකපාරට සමාධියක් ඇති කරගන්න බෑ. ඒ වෙනුවට අපි සතියයි දිනු කරන්නේ. සතිය දිනු ප්‍රතිඵලයක් වශයෙන් අපිට ඒක හොඳට ප්‍රගුණ වෙලා දිනු වෙලා එනකොට ටික ටික ටික ටික ඒ අරමුණේම හිත ඉන්න පටන් ගන්නවා හිත හොඳට ඒකරාශී වෙන්න පටන් ගන්නවා හොඳට හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා ඔන්න එතකොට අපේ හිතේ අන්න සමාධි ලක්ෂණයක් වර්තමානයේ හිත පවතින ස්වභාවයක් ඒක අරමුණකම වගේ හිත පවතින ස්වභාවයක් ඔන්න එන්න පටන් ගන්නවා ඊළඟට මේ ස්වභාවය තව තව වර්ධනය වෙලා අපි තුමු කාලයක් තිස්සේ මේ එකම අරමුණක් දිහා බලන්න පුළුවන් ගතියක් හිතේ හැදෙන්න පුළුවන් අපිටම මේ කටයුත්ත ඉතින් අපි ටිකක් ඉස්සරහට යද්දී අපිටම ප්‍රායෝගික වශයෙන් මේක ටිකක් කතා කරනවා නම් අපිටම කෙනෙක් තමන්ගේ ඉරියව්වට හිත දාලා ඉන්නකොට තමන්ට තේරෙනවා හුස්ම ගන්නවත් එක්ක මේ උදරයේ යම් චලනයක් සිද්ධ වෙනවා. එතකොට මේ උදරයේ චලනයේ තමන් දැනුවත් වෙන්න උත්සාහත් වෙනවා. තමන්ට තේරෙනවා ඔන්න හුස්ම ගන්නවත් එක්ක මේ උදරය යම් ප්‍රමාණයක් ඉස්සරහට ගමන් කරනවා. අපි ඒ ගමන් කිරීමත් එක්ක අපේ අවධානය පවත්වනවා. ඒකට ආපහු හුස්ම පිට කරනවත් එක්ක මේ උදරය ආපස්සට ගමන් කරනවා. අන්න ඒ ආපසු පැමිණීම ඒ හැකිලීමත් එක්ක අපේ අවධානය පවත්වනවා. ඒතර මේ කටයුත්ත අපි නැවත නැවත කරන්න කරන්න මේ චලනයත් එක්ක හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ නැත්තම් අපේ හිත සම්පූර්ණයෙන් අපි හදාගත්ත භාෂාවන් ඔස්සේ නැත්තම් අපි හදාගත්ත සංකල්ප ඔස්සේ දුවදුවා තමයි දුවදුවා තමයි ඉන්නේ. නමුත් දැන් මේ ඊ타ම සූක්ෂම මේ ඊ타ම මූල ස්වභාවයෙන් යුක්ත මේ චලනයක් කියන මේ ධාතු ලක්ෂණයට තමයි අපි දැන් පොඩ පොඩ පොඩ හිත ගන්න හදන්නේ. ඒකටත් එකපාරට ගන්න බැරි නම් අපි මෙනෙහි කිරීමකුත් කරනවා. ඔන්න පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඒතර මේ මෙනෙහි කිරීම හරහා ඔන්න තව ටිකක් හිත උද්‍යෝගයෙන් ඒ කටයුත්තේ යෙදෙනවා. හිත උවමනාවෙන් ඒ කටයුත්තේ යෙදෙනවා. විශ්වාසයෙන් ඒ කටයුත්තේ යෙදෙනවා. මොකද පිම්බීමක් කියලා අපි හඳුනා ගන්නකොට ඔන්න පිම්බීමක් කියලා ඔන්න හිතේ විතර්කයක් ඇති කර ගන්නවා. එතකොට තමයි විශ්වාසය මේක මේ හැකිලීමක් නන් නෙමෙයි. මේක විශ්වාසය මේක නම් පිම්බීමක්. හැකිලීමක් සිද්ධ වෙනකොට හැකිලීමක් කියලා මෙනෙහි කරනවා. විශ්වාසයි. එතකොට අන්න හිත පිට යන්නේත් නැහැ. ඔන්න සමන්ට එකඟතාවයක් ඇති වෙන්න ගන්නවා. ඒතර මේක කාලයක් තිස්සේ කරනකොට කරනකොට ඔන්න හිත බාහිර අරමුණු වලට දුවන්නේ නැතුව මේ අරමුණේම මේ පිම්බීම් හැකිලීම් අරමුණේම ඉන්න පටන් ගන්නවා. ඒතර මේ මෙතන එක පැත්තකින් ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන් හිතේ දැන්නම් සතිය පිහිටලා තියෙනවා. එයා වෙන බාහිර අරමුණු වල යනවා වෙනුවට දුවනවා වෙනුවට ඔන්න මේ අපි ඉදිරිපත් කරපු ඊටාම උදාසීන අරමුණක නිෂ්කලංක අරමුණක එහෙම නැත්නම් උපේක්ෂා සහගත අරමුණක ඔන්න එයා ඉන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම අපේ හිත සාමාන්‍යයෙන් ඉබේම ඉන්නවා මේ කාම අරමුණු වල, දේශ අරමුණු වල. ඒක ඕන තරම් ඉබේම ඉන්නවා. නමුත් මෙබඳු මේ කෙලෙස් දනවන්නේ නැති අරමුණක හිත තියන්න නම් සෑහෙන උත්සාහයක් දැරිය යුතුයි. ඒ නිසා අපි කවුරුත් රූපවාහිනී ඉස්සරහා බොහොම ත්‍රාසජනක චිත්‍රපටයක් බලද්දී කිසිසේත්ම අපිට ඕමනාවෙන් හිත තියන්න දෙයක් නැහැ ඒකේ. හිත ඉබේම ඉන්නවා. මොකද කෙලෙසුන්ටම අදින ගතියක් මේ හිතේ තියෙන්නේ. නමුත් අපි තේරුම් ගත යුතුයි දැන් මේ කමඨහන් වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කෙලෙස් ඊටාම අඩු මේ ස්වභාවයෙන් යුක්ත අරමුණු. ඉතින් ඒකේ හිත තියනවා කියන එක පහසු නෑ. මොකද මේ කෙලෙස් එක්කම හිටපු හිතක් තමයි දැන් මේ කෙලෙසුන්ගෙන් අඩු අරමුණක තියන්න හදන්නේ. ඒ නිසා අපි ටිකක් උත්සාහත් යුතුයි. ඒ වගේම ඥානවන්ත විය යුතුයි මේ කරන්නේ ඇයි මෙහෙම කරන්නේ කියන එක කාරණේ සම්බන්ධයෙන්. එතකොට කෙලෙස් අඩු අරමුණක් තමයි මේ පින්බිම හැකීම කියන්නේ. කෙලෙස් අඩු අරමුණක් තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ. එතකොට ඒ බඳු අරමුණක හිත තියන්න නම් අපිට සෑහෙන හික්මෙන්න වෙනවා. අපිට සෑහෙන ඒ සඳහා වීරයක් යොදන්න සිද්ධ වෙනවා. නැවත නැවත මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. බහුලීකృత කරන්න සිද්ධ වෙනවා. මොකද හිත හුරු වෙලා නැහැ මෙබඳු අරමුණු වල ඉන්න. හිත හුරු වෙලා තියෙන්නෙම මොනවා හෝ කෙලෙස් දනවන අරමුණු වලම ඉන්න. හිතේ තියෙන මේ චපල ගතිය නිසා, හිතේ තියෙන මේ වංචක ගතිය නිසා, හිතේ තියෙන කෙලෙසුන්ට මේ යන ගතිය නිසා හිත නිරන්තරයෙන්ම මේ සංසාරේ පුරාවට ඉඳලා තියෙන නම් කෙලෙස් එක්කමයි. කෙලෙස් දනවන අරමුණු තුලමයි. දැන් මේ අපි බුද්ධ වචනයකට සවන් දීලා දැන් අපි උත්සාහත් වෙන්නේ කොහොමද මේ කෙලෙසුන්ගෙන් අඩු අරමුණක මේ හිත පවත්වන්නේ. ඒතර එතනදී තමයි අපිට මේ හම්බෙන්නේ මේ උත්තාම එක පැත්තකින් හරි ඒකාකාරී උදාසීන අරමුණක්. අදත් ඉතින් කීප දිනේ සඳහන් කළ දුන්නත් මේක බලනකොට නිින්ද යනවා කියලා. ඉතින් ඒක ස්වාභාවිකයි. මොකද මේ අරමුණෙන් අපිව ඒ තරම් අවදි කරන ගතියක් නැහැ. මේ අරමුණෙන් අපිව ඒ තරම් කුප්පන ගතියක් නැහැ. මේ අරමුණෙන් අපිව ත්‍රාසයටපත් කරන ගතියක්, රාගයෙන් වෙලෙන ගතියක්, කිසිසේත්ම නැහැ. ඒ නිසා මේ බඳු අරමුණක් බලද්දී හිත හරීම උදාසීන බවකටපත් වෙලා, දන්නේම නැතුව හිත හැකිලිලා තීන මිද්දේට අහු වෙලා නිඳ යනවා. නමුත් අපි නැවත නැවත මේක කරන්න කරන්න කරන්න හිතේ අවදිමත් බවක් වර්ධනය වෙනවා. ඒ නිසායි අපි ටිකක් මේක ඉවසීමෙන් කාලයක් තිස්සේ පුහුණු කරන්න වෙන්නේ මේ හිතේ අවදිමත්භාවය වැඩෙනකම් මේක හුරු කරන්න වෙනවා. මොකද අපේ හිත මේ වෙනකොට සෑහෙන රළු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඇසුරු කරන්නේම බොහොම රළු අරමුණු. ඒ කියන්නේ කාම අරමුණු කියන්නේ සාමාන්‍යයෙන් බොහොම රළු මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ බඳුම රළු මට්ටමක තියෙන හිත තමයි දැන් මේ පොඩ පොඩ පොඩ සියුම් කරගෙන සියුම් කරගෙන ඉන්නේ. එතකොට ඒ සියුම් ඇත්ත වශයෙන්ම දැනටමත් සියුම් අරමුණක් තමයි මේ අපි හිතමු ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය කියන්නේ. අපි ඉතින් ආස්වාස ප්‍රසආසයක් අපේ මේ කය තුළ සිද්ධ වෙනවාද කියන එක ගැනවත් අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ. ඒ තරමට අපි අතහැරලා දාපු ක්‍රියාවලියක් තමයි මේ ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය කියන්නේ. හැබැයි අපි මේ උත්සාහයෙන් මේ ආසල් ප්‍රසවාස ක්‍රියාවලිය තුළ හිත පවත්වන්න පවත්වන්න හිතම තේරුම් ගන්නවා මේ ආස්වාස ප්‍රසවාස අරමුණ තුළ ඉඳද්දී විශේෂ දැවීමක් නැහැ. ඒකේ කෙලෙස් හරහා යාට මේ සිද්ධ වෙන දැවෙන ගතියක් මේ අරමුණේ නැහැ. ඒ වෙනුවට මෙතන තියෙන නිවන ගතියක්. ඒ වෙනුවට මෙතන තියෙන සංසිඳවන ගතියක්. අන්න ටික ටික ටික ටික මේ කටයුත්තේ නැවත නැවත මේ හිත යොදවන්න යොදවන්න අන්න හිත විසින්ම මේක තේරුම් ගන්නවා. ඔන්න හිත විසින්ම මේක තේරුම් ගත්තා නම් ඔන්න කාලයකට පස්සේ හිතම මේ අරමුණ තුල ඉන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ආයි අපි ඌමනාවෙන් අරමුණේ තියන්න වැඩි වීරයක් විශේෂ වීරයක් දරන්න ඌමනා නැහැ. ඒ වෙනුවට මෙන්න අපේ හිත මේ වෙනකොට එයාම দমনය වෙලා එයාම තේරුම් අරගෙන මේ අරමුණ තුළ බොහොම ස්වාභාවිකවම નિરાයාසයෙන්ම ඉන්න පටන් ගන්නවා. අපිට එතකොට දැනගන්න පුළුවන් දැන් නම් හිතේ යම් පමණක මෙල්ලවීමක් තියෙනවා. සමාහිත භාවයක් තියෙනවා එකඟතාවයක් තියෙනවා එයා මෙන්න මේ කියන උදාසීන අරමුණක එයා විසින්ම ඉන්නවා අපි හිතමු ටික ටික මෙහෙම ඉන්න ඉන්න දැන් ඔන්න හිතට හැකියාව ලැබෙනවා මේ ඌමනා අරමුණේ ඉන්න. ඒ කියන්නේ අපිට ඌමනා දැන් අපි හිතමු පිම්බීම හැකිලිම අරමුණක හිත පවත්වන්න. එතකොට එයා පිට යන්නේ නැතුව මේ පිම්බීම හැකිලිම කියන අරමුණම මත නැවත නැවත සතිමත් වෙනවා. නැවත නැවත ඒකාග්‍ර වෙනවා. දැන් අපි හිමීට අර කර කර හිටිය මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නතර කරනවා. දැන් හිතේ සිතුවිලි එන්නේ බොහොම අඩුවෙන්. එයා දැන් මෙහෙම එක පැත්තකින් ඒකාග්‍ර වෙලා බොහොම ඍජුව දැනගන්නවා මේ කයේ සිද්ධ වෙන නැත්නම් උදරයේ සිද්ධ වෙන පිම්බීම හැකිලිම. ඒකයි අපි මෙතෙන්දි වටහාගත යුතු කාරණයක් වෙන්නේ මේක මේ හිතින් අර අපි දැන් අද දැනුත් ඉගෙන ගත්ත මේ තොරතුරු ටික දැන ගැනීම නෙමෙයි මෙතනදී වැදගත්. අර බොහොම සංසුන් වෙච්ච හිතකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් මේ දේ ගැන දැනුවත් වීමයි වැදගත්. මේ දැනුවත් වෙද්දී කිසිම පොතේ දැනුමක් මෙතනට දාන්න සුදුසු නැහැ. අපේ හිත පුළුවන් තරම් පෙරදුව තියා ගැනීම අවශ්‍යයි. හිත පුළුවන් තරම් සරලව තියා ගැනීම අවශ්‍යයි. ඒ වගේමයි හිත පුළුවන් තරම් ඒකාග්‍රව තියා ගැනීම අවශ්‍යයි. ඉතින් මේ කටයුත්ත බොහොම සීරුවෙන් කරන්න කරන්න ඔන්න තව තව එතනම හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඔන්න මේ පිම්බීමක් ගානේ ඔන්න අපි දැනුවත් වෙනවා. එතකොට ඔන්න පිම්බීමේ මූල ස්වභාවයක් නැත්නම් පටන් ගන්නා ස්වභාවයක් වටහා ගන්න පුළුවන්. ඒකේ වර්ධනය වෙන ස්වභාවයක් තේරුම් ගන්න පුළුවන්. ඒකේ අවසන් වෙලා යන ස්වභාවයක් තේරුම් ගන්න පුළුවන්. එක පාර්ටම හැකිලීමක් පටන් ගන්නෙත් නැහැ. පොඩි විරාමයකට පස්සේ තමයි ඊළඟට ඔන්න හැකිලීමක් වශයෙන් පටන් ගන්න. එතකොට ආපස්සට මේ උදරේ එන්න පටන් ගන්නවා. ඔන්න අපි ඒක මේ හැකිලෙන්න පටන් ගත්තා කියලා තේරුම් ගන්නවා. වචන මොකක්වත් පාවිච්චි කරන්නේ හිත ඇතුලේ මොකක්වත් කතාවක් නැහැ. හිත බොහොම සංසුන්. හිත බොහොම නිශ්ශබ්දයි. මේ දැනුවත් භාවයක් පමණයි තියෙන්නේ. ඔන්න මේ අවස්ථාවේදී ටික ටික ටික ඔන්න අපි තුමේ හැකිලීමේ ඔන්න ඊටාම සියුම් මේක පටන් ගන්නවා. ඒ දැනීම වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක නොදැනී යනවා. ඊට ආයෙත් සුළු විරාමයකට පස්සේ ඔන්න ඊළඟ පිම්බීම පටන් ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපිට බොහොම සංසුම් මනසකින් ඒකාග්‍ර වෙච්ච මනසකින් මේ ක්‍රියාවලිය තුළ දැනුවත් වෙන්න පුළුවන් නම් අපිට තේරෙනවා මෙතන ඇත්තටම මේ වායෝ ධාතුවක ක්‍රියාත්මක භාවයක් තියෙනවා. දැනට අපිට අහුුනේ මේ එක පැත්තකින් මේ චංචල ස්වභාවය නම් මේ චලනය වෙන ස්වභාවය නම් අපිට තේරෙනවා මෙතන මේ වායෝ ධාතුවේ ක්‍රියාත්මක භාවයක් තමයි තියෙන්නේ. ඒක පවා එතෙන්ද හිතිය යුතු නැහැ. පස්සේ භවනාව අවසන් වුණාට පස්සේ අපිට අර අපි අහලා තියෙන සුතමේ ඥානයත් එක්ක ගලපලා බලන්න පුළුවන් මොකද්ද අපි ඒ වෙලාවේදී එකඟ වෙච්ච හිතකින් දැනගත්තේ. අන්න ඒ දැනගෙන තියෙන මේ චලනය වෙන ස්වභාවයක්, ඒ චලනය වෙන ස්වභාවය අයිති අන්න වායෝ ධාතුවට. අන්න අපි මේ පස්සේ ඒක තේරුම් ගන්න. ආ මේක මේ වායෝ ධාතුව කියලා. අපි මේවා දැනගන්න අවස්ථාවේදී මේක වායෝ ධාතුවය කියන නම පවා අපි අතින් දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරමට මේ කටයුත්තට නෙදැල්ලේ සරලව වෙන්න ඉඩහරින්නයි තියෙන්නේ. ඉතින් මේ තරම් හික්මෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට වෙන්නේ මේ සරල භාවය අභිබවා ඔන්න අපි පොඩ්ඩක් ඔන්න මේ චලනයකට හිත ගිය ගමන් ඔන්න හිත කියන්න ගන්නවා ආ මේ වායෝ ධාතුව. ආ මේ මෙන්න මේක. ආ මේ කාය විඥානේ මේ තියෙන්නේ මනෝ විඥාන රටේ නැති දේවල් හිත කියන්න ගන්නවා ඒ ඔක්කොම ටික ටික අයින් කළා අයින් කළා අයින් කළා තමයි හිත නිශ්ශබ්ද කළා මේ ඍජු අත්දැකීමකට අපි සම්බන්ධ වෙන්නේ. ඒතර මේ විදිහට අපිට හොඳට මේ ඍජු අත්දැකීමට සම්බන්ධ වුණාට පස්සේ තමයි හොඳට ප්‍රඥාවක් අවදි වෙන්න පසුබිම සකස් වෙන්නේ. ඉතින් මේ විදිහටම දැන් අපි මේ කටයුත්ත හරහාම තව ටිකක් ගැඹුරට යනකොට එයා මේ යෝගාවචරය තේරුම් ගන්නවා මේ චලනයක් විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ අගහරියට ගියාම ටිකක් තද ගතියකුත් දැනෙනවා. ඔන්න එයාට තවත් ධාතු ලක්ෂණයක් මෙතන මතුවෙනවා. හිත තවත් හිත තවත් දැන් ඔන්න සියුම් වෙලා හිතේ සතිය දියුණු වෙලා සංවේදී භාවය දියුණු වෙලා එයාට ඔන්න තවත් මේ ධාතු ලක්ෂණයක් එතන මතුවෙන්න ගන්නවා. ඊළඟට අපි හිතමු ආපස්සට එනකොට මෙයා සැහැල්ලු ගතියකුත් දැනෙනවා. ඔන්න එක පැත්තකින් ඔන්න පටවි ධාතුවේ ලක්ෂණයකුත් මතුවලා තියෙනවා. ඉතින් මේ වගේ යම් යම් Tamanට කලින් හමු නොවෙච්ච Tamanට කලින් නොදැනිච්ච යම් යම් ධාතු ලක්ෂණ ඔන්න දැන් ටික ටික ටික ටික මේ යෝගාවචරයට තේරෙන්න ගන්නවා. දැන් මුකුත් නම් ගම් නැහැ. දැන් මේ ධාතු ලක්ෂණත් එක්කමයි සම්පූර්ණයෙන්ම අවධානය පවත්වන්නේ. මේ කටයුත්ත ඔන්න කරන්න කරන්න කරන්න තේරෙනවා. දැන් අපි හිතමු හිත සෑහෙන සංසුන් සම්පූර්ණයෙන්ම මුළු ලෝකෙම අමතක කළා දැන් ඉන්නේ මේ ධාතු ලක්ෂණ කීපයක් සමග පමණයි. මේක කාලයක් කරන්න කරන්න ඔන්න මේ ධාතු ලක්ෂණ ඔන්න නොදැනී යනවා. එහෙම නැත්නම් මේක සංසිඳෙන්න පටන් ගන්නවා. එතන ඔන්න හිත එකඟ වෙන්න පටන් ගන්නවා. අපි තුම ඔන්න හිත එකඟ වුණාට පස්සේ නැත්නම් එතන සංසිඳුණාට පස්සේ අපි තුම මේ කයේ වෙනත් තැන්වල ඔන්න ධාතු ලක්ෂණ මතුවෙන්න ගන්නවා. ඒ කියන්නේ වෙනත් තැන්වල දැන් අර තිබිච්ච අරමුණ නොදැනී ගියා, නොපෙනී ගියා. හැබැයි දැන් වෙනත් තැනක අපි තුමු තද ගතියක් මතුවලා තියෙනවා නැත්නම් රස්නේ ගතියක් මතුවලා තියෙනවා. අපි දමු රස්නේ ගතියක් වන්න මතුවලා තියෙනවා. අන්න මේ යෝගාවචරය එතෙන්ට අවධානය යොමු කරනවා දැන්. ඒ කියන්නේ හැබැයි දැන් එකෙන් එතෙන්ට අපි අවධානය යොමු කළාට සමහර විට අපි මෙතෙක් කාලයක් වැඩ කර කර හිටියේ. මෙතෙක් කාලයක් බලබලා හිටියේ මේ උදරයේ පිම්බීම හැකිරීම නිසා හිත පරණ පුරුද්දට ආයේ අර ආපස්සට පරණ තැනට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි නැවතත් අපේ උත්සාහයෙන් අන්න අපි මේ අලුත් තරමුණේ හිත පවත්වනවා. මොකද්ද අර උණුසුමක් වශයෙන් දැනුණා. අනේ උණුසුම අපි තව පොඩ්ඩක් ආරවුස්සලා බලන ගතියකට. නැත්නම් හොඳට විමසිල්ලෙන් බලන ගතියකට හිත යොදනවා. ඔන්න පින්වත් මේක නැවත නැවත එතන එතන පවත්වන්න පවත්වන්න ඔන්න හිත පුරුදු වෙනවා දැන් අලුත් අරමුණට. දැන් අර පරණ එක ගියා. දැන් මෙන්න අලුත් අරමුණක් වශයෙන් මේ උණුසුම් ස්වභාවය ඔන්න දැන් එයා පරීක්ෂාවෙන් බලනවා. එතකොට තේරෙනවා ඔන්න මේ උණුසුම් ගතියෙත් යම් යම් විවිධ වෙනස් මේ විවිධ ලක්ෂණ තියෙනවා ඒකෙත් ඇතිවීමක් තියෙනවා ඒකෙත් වෙනස් වීමක් තියෙනවා ඒකෙත් නැතිවීමක් තියෙනවා ඉතින් මේ වගේ යම් යම් ධාතු ධාතුන්ගේ යම් යම් ලක්ෂණත් එයාට වැටහෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් අපි මේ විදිහට මේ කය පුරාම දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ, මතුවෙන මතුවෙන ධාතු ලක්ෂණ හඳුනගන්න හඳුනගන්න තමයි අන්න යෝගාවචරයේ හොඳට මේ ධාතුන් ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්නෙ. ඒ කියන්නේ එතන තියෙන්නේ කිසිම පොතෙන් පතෙන් ලබාගත් අවබෝධයක් නෙමෙයි. එතන තියෙන්නේ සංසුන් වෙච්ච මනසකින් ඍජුවම ඒ ධාතු ලක්ෂණත් එක්ක එකඟ වීමක්. නැත්නම් ඒ ධාතු ලක්ෂණත් එක්ක සම්බන්ධ වීමක්. එතෙන්දී අපි එක පැත්තකින් මේ ධාතුන් සමග නැත්නම් ධාතුන්ගේ ලක්ෂණත් එක්ක එක පැත්තකින් අපි ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්නවා. මෙබඳු ඥානයක් හරහා ඔන්න කාලයක් තිස්සේ කටයුතු කරනකොට නත් කෙනෙකුට තේරෙනවා මේ ධාතුන් හතර ඔන්න මේ කය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේමයි මේ ධාතුන් හතර මේ ධාතුන් හතරේ ලක්ෂණ විවිධාකාර විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ මේවා කොයි ධාතුවද ඉස්සරහට එන්නේ කියලා Tamanට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ Tamanට එකපාරට කියන්න බෑ. ඒ වගේ ඒ වගේමයි යම්කිසි ධාතුවක් ඉස්සරහට ආවට පස්සේ ඒ ධාතුවේ ලක්ෂණය කොච්චර වෙලාවක්ද පවතින්නේ පවතින්නේ කියන කාරණාව අපිට කියන්න බෑ. ඒ වගේමයි ඒක හටගත්තට පස්සේ ඒක වෙනස් වෙන හැටි ගැන අපිට පූර්ව නිගමන වලට එළඹෙන්න බෑ. ඉතින් මේ වගේ ලක්ෂණ ඕන දැන් මේ යෝගාවචරය නැවත නැවත තේරුම් ගන්නවා. මේ තේරුම් ගන්නේ පොතෙන් නෙමෙයි මේ තේරුම් ගන්නේ අහලා නෙමෙයි මේ තේරුම් ගන්නේ ඍජුවම අත්දකලාමයි. ඔන්න ලොකු වෙනසක් තියෙනවා මෙතන. එතනයි අර බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රඥා පැත්තක් ඔන්න අවදි වෙන්න ගන්නේ මේ හොඳ සංසුම් මනසකින් නිරීක්ෂණය කිරීම හරහා. ඒතර මේ නිරීක්ෂණය ඊටාම වැදගත් සංසුම්ව නිකරන නිරීක්ෂණය නැවත නැවත අපේ හිතට පෙන්ලා දෙන්න අවශ්‍යයි මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. මෙන්න මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඔන්න නැවත නැවත ඉගෙන ගන්න ඉගෙන ගන්න මේ හිතට තේරෙන්න පුළුවන් මේ කොයි දේත් ඇති වෙලා නැතිලා යනවා. කොයි දේත් වෙනස් වෙනවා. කොයි දෙයකටත් කිසිම පාලනයක් නැහැ. මේ ධාතුන්ගේ කොයිකද ඉස්සරහට එන්නේ කියන එක ගැන මට පාලනයක් නැහැ. මම කැමති උනාට මේ මම කැමති ධාතුවක් ඉස්සරහට එන්නේ නැහැ. ඊළඟට හටගත්ත ධාතු ලක්ෂණය කොච්චර කාලයක් පවතිනවාද කියන එක ගැන මට කිසිම පාලනයක් නැහැ. මෙන්න යෝගාවචරයාට දැන් අර ධාතුන්ට ආවේනික ඒගොල්ලන්ගේ පෞද්ගලික ලක්ෂණ අභිභවා ගිහිල්ලා ඒක ඉක්මවා ගිහිල්ලා ඔන්න මේ කාටත් පොදු මේ අනිත්‍ය ස්වභාවයක් මේකේ තියෙන මේ පෙළෙන ස්වභාවය මේකේ තියෙන චංචල ස්වභාවය එක විදිහට පවතින නැති ස්වභාවය ඒ වගේමයි මේක කිසිම පාලනයකින් තොර ස්වභාවය මේක ඇතුලේ ඒ තරම් ගන්න කියලා සාරයක් නැති ස්වභාවයක් කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේක තමයි සාමාන්‍යයෙන් පොදු ලක්ෂණ හඳුනා ගැනීමක් කියලා තේරුම් ගන්න තියෙන්නේ එතකොට අන්න මේ කය පුරාම විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා මතුවෙන මතුවෙන තැන මේ යෝගාවචර බොහොම සංසුන්ව බලනවා බලන බලන වාරයක් පාසා ඒවැ ඇතිවීමක් නැතිවීමක් වශයෙන් දකිනවා. ඕනම තැනක ඔන්න බලන බලන තැන දකින්නේ මේ යෝගාවචරය ඇතිවීමක් නැතිවීමක් පමණයි. ඊට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ වගේ විස්තර ඉතින් අතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කොහොමද අධ්‍යාත්ම වශයෙන් මේ ආධ්‍යාත්මික වශයෙන් මේ කය තුල මේ භවනාවේ යෙදෙන්න කියන එක මේ ආධ්‍යාත්මික වශයෙන් ඒතර මේ කයේ නැවත නැවත මේක බලන්න බලන්න මේ මේ ඇතුළත ඔන්න මේ ධාතු ලක්ෂණ ටික ටික තේරෙන්න ගන්නවා. ඊළඟට මේක තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ ඇතුලේ තියෙන්නේ දැන් ධාතු වල ලක්ෂණ රාශියක්. ඉතින් මේ ධාතු ලක්ෂණ රාශියමයි එළිය තියෙන්නේ. අය කිසිම වෙනසක් නැහැ. එළිය තියෙන්නේ තද ගති තද තද ගති එළියේ තියෙන රළු ගති, එළියේ තියෙන උණුසුම් ගති, එළියේ තියෙන සිසිල් ගති මේ ධාතු හතරෙන් තොර කිසිම දෙයක් එළියෙත් නැහැ. නැත්නම් ධාතු පහෙන් තොර කිසිම දෙයක් එළියෙත් නැහැ. ඉතින් මේ කාරණාව තේරෙන තේරෙන අන්න බුදුරජාන් වහන්සේ අපිට උගන්වනවා යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. මේ යම් තාක් මේ අපිට මේ අජ්ජත්ත වශයෙන් අභ්‍යන්තර වශයෙන් මේ පටවි ධාතුවක් අත්දැක ගන්න ලැබුණා නම් ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබුණා නම් ඒ බඳු පටවි ධාතුවක්මයි එළිය තියෙන්නේ. ඔන්න කෙනෙකුට අර තමන් දීලා තිබිච්ච විවිධ අනවශ්‍ය වටිනාකම් අයින් වෙලා නැත්නම් අජත්ත වශයෙන් මේ ඇතුලේ තියෙන කොටස් වලට දීපු අධි වටිනාකම් අයින් වෙලා මේ ඇතුලේ තියෙනෙත් එකම පටවි ධාතුවක් එළිය තියෙනෙත් එකම පටවි ධාතුවක් කියලා අන්න හිතේ යම් පමණක මධ්‍යස්ථ භාවයක් යම් පමණක උපේක්ෂාවක් යම් පමණක අතහැරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහටමයි ආපෝ ධාතුවත් තේරුම් ගන්නවා මේ ඇතුලේ තියෙන ආපෝ ස්වභාවයමයි එළියේ තියෙන්නේ. එතකොට මේ ආයි ඇතුලේ අපි විවිධ අදි වටිනකමක් දෙන්නේ නැහැ, වැඩි වටිනකමක් දෙන්නේ නැහැ. ඇතුලේ තියෙන එකමයි එළියේ තියෙන්නේ. වායෝ ධාතු පැත්තෙන් ගත්තත් ඇතුලේ තියෙන වායෝ ධාතු ස්වභාවයමයි එළියේ තියෙන්නේ. තේජෝ ධාතු වශයෙන් ගත්තත් ඇතුලේ තියෙන තේජෝ ධාතු ස්වභාවයමයි එළියේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේවා ඒ තරම්ම අපිට තේරුම් ගන්න අමාරු නැහැ. අපිට තර්ක ඥාණයෙන් උනත් තේරෙනවා. අපි මේ ඉපදුනාට පස්සේ කාපු බීපු දේවල් හරහා තමයි මේ කය තැනිලා තියෙන්නේ. කය සකස් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ බාහිරින් ගත දේවල් තමයි මේ ඇතුලේ එකතු වෙලා තියෙන්නේ. නමුත් ඕක අපිට සම්පූර්ණයෙන්ම අමතකයි. අපි වැඩි වටිනකමක් දෙනවා අපේ මේ ශරීරයට. අඩු වටිනකමක් දෙනවා බාහිර ශරීරවලට. අඩු වටිනකමක් දෙනවා සම්පූර්ණයෙන්ම බාහිර තියෙන වස්තුන් වලට. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ ඇතුලේ තියෙන සතර මහා ධාතුවක්, එළියේ තියෙන සතර මහා ධාතුවක්මයි. කෙනෙකුට මේ කාරණාව ටික ටික ටික ප්‍රත්‍යක්ෂ වෙන්න ප්‍රත්‍යක්ෂ වෙන්න එක පැත්තකින් හිතේ අවබෝධයක් ගොඩනගෙනවා එක පැත්තකින් හිතේ රාග ద్వේෂ මෝහයන් මදක් යටපත් වෙනවා ඒ වගේම ලොකු ප්‍රඥාවකින් කටයුතු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා මොකද දැන් ඉස්සෙල්ලා තරම් මේකට ලොකු වටිනකමක් දීගෙන මේකම ඉස්සරහට මතු කරන්න මේකම ලොකු කරගන්න දඟලන්නේ නැහැ. තේරුම් ගන්න තියෙනවා මෙතන තියෙන්නේ මේ ධාතු හතරක සකස් වීමක්. එළියේ තියෙන්නේ ධාතු හතරක සකස් වීමක්. කියලා අන්න ටික ටික ටික අර තිබිච්ච වෙනස්කම් හිතෙන් අයින් වෙලා අයින් වෙලා හිතේ සමතාවයක් හිතේ උපේක්ෂාවක් මේ ධාතුන් සම්බන්ධයෙන් ඔන්න හට ගන්නවා. තවදුරටත් බුදුන් වහන්සේ කියනවා මේ ධාතුන්ගේ ඔන්න අර විදිහට අර පොදු ලක්ෂණ පේන්න ගත්තාම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ පොදු ලක්ෂණවල නැත්තම් ඇති වෙන හැටි දකිමින් කටයුතු කරනවා. විවිධාකාර ධාතු තිබුණට දැන් දකින දකින තැන අන්න ඇති වෙන හැටි තේරෙනවා. නැත්තම් වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දකින දකින තැන නැතිලා යන හැටි තේරෙනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවීම නැතිවීම රාශියක් වශයෙන් ඔන්න පේන්න ගන්නවා. දැන් මේක ඉතින් කාලයක් යනකොට Tamanට තේරෙනවා තමන් අවධානය යොමු කරනවත් එක්කම ඒ ධාතු ලක්ෂණ ඇතිලා නැතිලා ගිහිල්ලා. ආයෙත් තව තැනකට අවධානය යොමු කරනවත් එක්කම ඒක නැතිලා නැතිලා ගිහිල්ලා. මේ තරම් යොහුසුලුව ඉක්මනට මේ කටයුත්ත සිද්ධ වෙනවා. මම හිතන්නේ අදත් එක්කෙනෙක් අද හෝ ඊයේත් කෙනෙක් කතා කළා දැන් ධාතු ලක්ෂණයට හිත යොදන්න විදිහක් නැහැ ඒ තරමට ඉක්මනින් ඒක වෙනස් වෙලා ගිහිල්ලා ඉස්සලා නම් අපි බලනකොට නිකන් ඒක තිබුණා වගේ තේරුණා ඒක ටිකක් වෙලා ගත වුණා වගේ තේරුණා නමුත් දැන් අවධානය යොමු කරනකොට මේක නැති වෙලා කාලයක් යනකොට මේ தත්වය කෙනෙකුට අත්දකින්න පුළුවන්. එතකොට මේ අභ්‍යන්තර වශයෙන් මේ කයට අවධානය යොමු කරන්න යොමු කරන්න උන් තමන්ට තේරෙනවා මෙතන තියෙන්නේ හුදු ඇතිවීම නැතිවීම ස්වභාවයක්. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේක කාලයක් කරන්න කරන්න ඔන්න අවබෝධයක් වශයෙන් අපිට තේරෙන්න ගන්න ඉඩ තියෙනවා මේ අපි ධාතුන් කියලාවත් නමක් දුන්නට පටවියාපෝ තේජෝ වායෝ කියලාවත් නමක් දුන්නට මේ කාටත් පොදු ලක්ෂණයක් මෙතන තියෙන්නේ. මොකද්ද? උදේවය ඇතිවීම නැතිවීම ස්වභාවය. ඉතින් මේ ස්වභාවය ටික ටික කෙනෙකුට තේරෙන්න තේරෙන්න මෙතන එක පැත්තකින් මේ ඇත්ත වශයෙන් මතුවෙන දේවල් නැති වෙලා යන හැටි හේතුන් නිසා යම් දෙයක් මතු වුණා නම් ඒක නැති වෙලා යනවා කියන ධර්මතාවය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. මේ වැටහීම ටික ටික හිතේ නැවත නැවත බලපවත්වන්න බලපවත්වන්න මේක තුලින්ම ප්‍රඥාව වර්ධනය වෙලා මේක තුලින්ම නිබ්බිදාවක් පහළ වෙලා මේක තුලින්ම අතහැරීමක් පහළ වෙලා කෙනෙක්ගේ හිත මේ ධාතු ලක්ෂණ වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා හිතේ එක්තරා අන්දම විවේක ස්වභාවයක් උනත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ධාතු මනසිකාරය හරහාත් කෙනෙකුට සෑහෙන ප්‍රඥාවක් අවදි කරගන්න අවස්ථාව තියෙනවා. ධාතු මනසිකාරය හරහාත් කෙනෙකුට ලොකු අවබෝධයක් ඇති කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ බඳු මට්ටමකදී මෙතන කෙනෙක් ඉන්නවා, මෙතන පුද්ගලයෙක් ඉන්නවා, මෙතන මමෙක් ඉන්නවා, මෙතන සත්වෙක් ඉන්නවා කියන සංඥාව සම්පූර්ණයෙන්ම වගේ දුර වෙලා. తాවකාලිකව වෙන්න පුළුවන් මේ භාවනාව වඩන කාල පරිච්ඡේදයේ හෝ මේ සත්ව සංඥාව සෑහෙන්න දුර වෙලා. ඉතින් මේක හරි ලස්සන උපමාවකින් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. දැන් පෙන්නන උපමාවත් ඉතාම සරලයි කාටත් තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගව ඝාතකෙක් නැත්නම් මේ හරක් මරන මිනිස්සෙක් ගවයෙක්ව මරලා කෑලි වලට කපලා ඊළඟට මේ සතර මංහන්දියේක තැම්පත් කරගෙන නැත්නම් තියාගෙන දැන් මේ කෑලි මස් කෑලි ටික එන එන කෙනාට විකුණනවා. එයා ගවයා ඝාතනය කරද්දි මරද්දි එයාට තිබුණේ මේ ගවයෙක් මරනවා කියන සංඥාව. හැබැයි දැන් මේ එන අයට මස් විකුණනකොට දැන් තියෙන්නේ මස් කියන සංඥාව පමණයි. එතකොට මේ කලින් සත්වයේක්ය ගවයෙක්ය කියන සංඥාවක් තිබුණා. දැන් මේ සංඥාව සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඒ වෙනුවට දැන් තියෙන්නේ මස් විකුණනවා කියන සංඥාව පමණයි. හිතලා බැලුවාම සෑහෙන්න ලොකු වෙනසක් මේ මිනිස්යාගේ මනසේ සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද? එයා කලින් සතෙක් මැරුවා, එතෙන්ද සතෙක් හිටියා. දැන් හැබැයි මස් විකුණනවා. දැන් හැබැයි සතෙක් නැහැ. දැන් ගවයෙක් නැහැ. දැන් ඉන්නේ දැන් තියෙන්නේ මස් විකුණනවා කියන සංඥාවේ පමණයි. බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ කියලා මේ ධාතු මනසිකාර භාවනාව හොඳින් ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න අර අපි කලින් පටන් ගත්ත මේ මගේ කයේ ධාතු මනසිකාරයක් කරනවා හරි නැත්නම් මම භාවනා කරනවා හරි කියලා අපි මේ විවිධාකාර අපි දීපු ඒ මමත්වයෙන් කලකලා තමයි මේ භාවනාව පටන් ගත්තේ. හැබැයි කාලයක් මේක කරන්න කරන්න කරන්න අන්න ප්‍රමාණිකෝලව තමන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේ ධාතු ලක්ෂණවලම සිහිය පිහිටවන්න පිහිටවන්න ප්‍රඥාව කොයිතරම් අවදි වුණාද කියනවනම් ඇතුළත ප්‍රඥාවක් කොයිතරම් දියුණුවාද කියනවන් නම් අන්න සත්ත්ව සංඥාව ටික ටික අයින් වෙලා මමත්වය තුනී වෙලා පුද්ගල සංඥාව ටික ටික අයින් වෙලා මේක හුදු ධාතු හතරක් පමණයි කියන තැනකට එන්න ඉඩ තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක අර ගව ඝාතකයෙන්ගේ හිතේ ඇතිවෙච්ච සත්ව සංඥාව මස් සංඥාවට වෙනස් වීම තරම්ම සෑහෙන ප්‍රබල වෙනසක් ඇති කරනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ කෙනෙක් පුද්ගලයෙක් මමෙක් වශයෙන් නෙමෙයි මෙතන තියෙන හුදු ධාතු හතරක් පමණයි. මේ ධාතු සංඥාවකට හිත එන්න පුළුවන්. මේ වගේ උපමාවකින් බුදුරජාන් වහන්සේ පෙන්වනවා එක පැත්තකින් බලවම සෑහෙන ප්‍රබල වෙනසක්. අපි පටන් ගත්තේ ලොකු සම්මුතියක් මත පිහිටලා පටන් ගත්තේ ලොකු කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් මමෙක් වශයෙන්. නමුත් මේ භවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කාලයක් තිස්සේ මේක වැඩුවා නම් අන්න අපේ හිතේ ලොකු පරිවර්තනයක් සිදු වෙන්න අවශ්‍යයි. නිවැරදිව ඔන්න ධාතු මනසිකාරයක් හිතේ දිනු වුණා නම්. මොකද මේ පෙන්වන්නෙම මේ ධාතුන් හරහා මේවැ කිසිම අපිට පාලනයක් නැති ස්වභාවය. පෙන්වන්නෙම මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය. ඒ වගේම මේ බඳු වෙනස් වෙන ස්වභාවයකින් අපි තෘප්තියක් බලාපොරොත්තු වෙනවා නම් මේ බඳු වෙනස් වෙන ස්වභාවයෙන් අපි සැපයක් බලාපොරොත්තු වෙනවා නම් දිගට පවත්නා වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් කිසිසේත් මේ බඳු දෙයක් ලබන්න බැරි බව තමයි මේවා නැවත නැවත අපිට පෙන්ලා දෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙනෙකුට වැටහෙන්න වැටහෙන්න අන්න ඒ ඇත්ත ඇත්තටියෙන් දැකීම හරහාමයි අන්න හිත අයින් කරලා දාන්නේ. නැත්නම් හිත මේ දේවල් වලින් ඉවත් වෙන්නේ. එතකොට බුදුන් වහන්සේ කියනවා පටවි ධාතුව නිබ්බින්දති. පටවි ධාතයා චිත්තං විරාජේති. මේ පටවි ධාතුව සම්බන්ධයෙන් හිතේ ඇති වෙන කලකිරීමක්. පටවි ධාතුව නිකම් බොඳ වෙලා යනවා. ඒ වගේම ආපෝ ධාතුව ගැන කියනවා, ඒ වගේම තේජෝ ධාතුව ගැන කියනවා, ඒ වගේම වායෝ ධාතුව ගැන කියනවා. ඒකට මේ ධාතු හතර නැත්තම් ඒ තරම්ම හිතට වටින්නේ නැහැ. ඒ තරම්ම මේකේ ලක්ෂණයක් දැන් පේන්නේත් නැහැ. මේකේ තියෙන අර කලින් දැකපු පෞද්ගලික ලක්ෂණ දැන් පේන්නේත් නැහැ. ඒ වෙනුවට නිකන් අනුන්ගේ කය දිහා බලනවා වගේ පරතෝ බැල්මකින් තමයි දැන් බලන්නේ. දැන් නිකන් ධාතු හතරක් කොහේ වැඩ කරනවා. ඒවා හැමතැනම ඇති වෙනව නැති වෙනව. ඒගොල්ලන්ගේ උමනාවට කටයුතු කරනවා. යෝගාවචර නිකන් පැත්තකින් නිකන් කර්මාන්ත ශාලාවක් දිහා බලන් ඉන්නා වගේ ඔන්න බලන් ඉන්නවා. ඉතින් මේ தත්වයේම කෙනෙකුට අපි තුමු ලක්මනීය දුන ගන්න ඉඩ තියෙනවා. එයා පටන් ගත්තට වම දකුණ කියලා ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙලා ගිහිල්ලා මෙතන මේ ධාතු ලක්ෂණ ටික මතුවෙන්න මතුවෙන්න ඔන්න ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන බව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතනත් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තව තව වර්ධනය වෙලා නැත්නම් තව තව ප්‍රකට වෙලා එතනත් මේ විවිධාකාර ධාතු ලක්ෂණ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒකට මේ බලන බලන තැන මේවා ඇති වෙලා නැති වෙලා යන හැටි දකින්න දකින්න මේ තුළින් ලොකු ප්‍රඥාවක් අවදි වෙනවා. ඒ ප්‍රඥාවේම යම් වර්ධිත අවස්ථාවකදී යම් උච්ච අවස්ථාවකදී මේක සම්පූර්ණයෙන්ම හිතින් ගැලවිලා යන්න පුළුවන් නැත්නම් හිත මේක අත්හරින්න පුළුවන්. ඒ හරහා හිතේ තවත් පැත්තක් විවෘත වෙනවා. ඒ නිසා ඔය කිංසකෝපම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රෙදී ඒ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා මේ කොහොමද චිත්ත විසුද්ධියක් ඇති වෙන්නේ කියලා. ඒකේ අහන ප්‍රශ්නේ තියෙන්නේ කිත්තාවතානුකෝ ආවසෝ බික්කුණෝ දසනං සවිසුද්ධං හෝති इति යම්ස කෙනෙක්ගේ දර්ශනය පැහැදිලි වෙන්නේ සවිසුද්ධ වෙන්නේ කොහොමද කියලා වහම එක්තරා රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙන උත්තරයක් තමයි යතෝකෝ ආවසෝ චතුන්නම් මහා භූතානං සමුදයංච අත්තගමංච යථාභූතං පජානාති එත්තාවතාකෝ ආවසෝ බික්කුණෝ දස්සනං සවිසුද්ධං හෝති इति මෙන්න මේ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා මේ සතර මහා ධාතුන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා නම් යම්ස කෙනෙක් ඇත්ත ඇත්තටියෙන් දකිනවා නම් තේරුම් ගන්නවා නම් අන්න එපමණකිනුත් කෙනෙක්ගේ මේ දර්ශනය පැහැදිලි වෙනවා කියලා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් ඒ කාරණාව බුදුරජාන් වහන්සේ අනුමත කරනවා. මොකද අර වහන්සේ මේ අහපු උත්තර ටික ඔක්කොම ගිහිලා බුදුරජාන් වහන්සේට වාර්තා කරනවා. බුදුරජාන් වහන්සේ ඒවා සියල්ලම නිවැරදි කියලා අනුමත කරනවා. ඒ නිසා අපි කවුරු මේ ධාතු මනසිකාරයෙන් ගැඹුරටම යනවාද කියන එක ගැන අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. එහෙනම් අපි ඇතම් කෙනෙක් ධාතු මනසිකාරය හරහාම සෑහෙන දුරක් ගත කරනවා. නැත්නම් කායानुපස්සනාව හරහාම කෙනෙක් සෑහෙන දුරක් යනවා. තවත් කෙනෙක් වෙනත් භාවනාව කරා අපි තුමු වේදනානුපස්සනාව හරහා සෑහෙන දුරක් යනවා. තවත් කෙනෙක් ඔන්න චිත්තානුපස්සනාව කරා සෑහෙන දුරක් යනවා. ඉතින් අපිට මේ භාවනාවක් වඩන්න කලින් භාවනාවක් වඩ වඩා ඉන්න කාලෙදී හරි අමාරුයි කියන්නේ නිශ්චිත වශයෙන්ම අනාගතයේදී මම මේ මේ බඳු දේවල් තමයි වැඩියෙන්ම ඇසුරු කරේ. කියලා එකපාරට මේ පටන් ගන්න කාලෙදී අපිට කිසිසේත්ම කියන්න බෑ. ඒ නිසා අපි භාවනාවක් කරද්දී සෑහෙන විවෘත මනසකින් පටන් ගන්න තියෙන්නේ. අපිව තත්ත්වගත කරන්න තත් තත්වාරෝපණයකට ලක් කරන්න කිසිසේත්ම සුදුසු නෑ. බොහොම විවෘත මනසකින් එන දේ බාර ගන්නවා. සිද්ධ වෙන දේ මම තේරුම් ගන්නවා. ධාතුන් ලක්ෂණ නම් පෙන්눔 කරන්න මේ අවස්ථාවේදී මට හොඳට ධාතු දර්ශන ප්‍රකට වෙනවා නම් විවිධාකාර ධාතු ලක්ෂණ නැවත නැවත මේ කය තුලින්ම මතුවෙනවා නම් ස්වාභාවිකවම ඔන්න හොඳ මාර්ගයක් විවෘත වෙලා තියෙන්නේ. ඒ හරහා අපි දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඒ හරහා ලොකු ප්‍රඥාවක් දියුණු කර ගැනීම සඳහා උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ඒවා මගහරිමින් Tamanṭomana භාවනාවක් වඩනවා වෙනුවට දැන් මේ හිතේ සමාධියක් ඇති වෙලා තියෙනවා නම් අපි තුමාලාපාන සතිය හරහා හෝ පිම්බි මහකිලිම හරහා හෝ සක්මනක් හරහා හෝ හිතේ සමාධියක් ඇති වෙලා තියෙනවා නම් ඊට කයෙත් විවිධාකාර ධාතු ලක්ෂණ ස්වාභාවිකවත්මතු වෙනවා නම් ඔන්න මේ ධාතු මනසිකාරය සඳහා හොඳ දොරටුවක් විවෘතලා තියෙනවා. ඒකට අපි තේරුම් ගන්නවා නම් මේ ක්‍රමානුකූලව දැන් ඔන්න හිත වර්ධනය වෙනවා. මෙන්න මේ පැත්තෙන් ඔන්න ධාතු මනසිකාරය සඳහා දොරක් විවෘතලා තියෙනවා. මේ විදිහට මේ ධාතු මනසිකාරය නිවැරදිව අපි වඩනවා නම් මෙන්න මේ සාමින් වහන්සේ කියන විදිහට නැත්නම් මේ කිංසුකෝපම සූත්‍රයේදී සඳහන් වෙන විදිහට මේ ධාතුන්ගේ ප්‍රමාණිකූලව පෞද්ගලික ලක්ෂණ දැකලා ඊළඟට පොදු ලක්ෂණ දැකලා මේකේ හොඳට යම් පමණක පුහුණුවක් ලැබුවා නම් මේකේ හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවය දැකගත්තා නම් ඒ හරහාත් අපිට ලොකු දැනුමක් ලොකු ප්‍රඥාවක් ලොකු දර්ශනයක් පහළ කරගන්න පුළුවන්. එතකොට මේ කටයුතු කරන්න කරන්න කෙනෙක් තේරුම් ගන්නවා මේ කය හුදු කයක් පමණයි. මේ කය මගේ කයක් නැත්තම් මේ පුජ්‍යලයක් මේ සත්වයක් කියන සංඥාවෙන් අයින් වෙලා මේක හුදු කයක් පමණයි කියන අවබෝධයට එන්න පුළුවන්. ඊළඟට මෙයා අපිටම භාවනාව කරන වෙලාවේදී මේ බඳු දැනුමක් ඇසුරු කරනවා නැත්නම් මේ බඳු අවබෝධයක් ඇසුරු කරනවා. හැබැයි භාවනාවෙන් පස්සේ ඒ අවබෝධය ටිකක් පිරීලා යනවා. ආයෙත් භාවනා කරනවා. ඒ භාවනා කරද්දී මේක අවබෝධයක් වශයෙන් එනවා ප්‍රඥාවක් වශයෙන් වර්ධනය වෙනවා හැබැයි භවනා කරාට පස්සේ නැත්නම් අනිකුත් වැඩ කටයුතු කරද්දී මේක තාම හොඳට මෝරලා නැහැ හොඳට කිඳා බහැලා නැහැ එයා හැබැයි තේරුම් අරගන්නවා මෙතන නම් ධාතු ලක්ෂණ ස්වභාවයක් තමයි තියෙන්නේ. මට මේක භවනා කරද්දී හොඳටම වැටහුණා. මේක මට හොඳට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තේරුණා. කියලා අන්න තමන්ගේ ඒ ආපු අවබෝධය තමන් මෙනෙහි කරනවා. මෙනෙහි කළා දැන් මොකද කරන්නේ? මේ කය පාවිච්චි කරනවා නැවත නැවත මේ ධාතු ලක්ෂණ මතු කර ගනිමින් අන්නර ප්‍රඥාව හොඳට තහවුරු කරගන්න. ඒ කියන්නේ මේ ප්‍රඥාව එකපාරටම මුළු පැය 24ම තියෙන විදිහට අපිට එන්නේ නැහැ. මේ ප්‍රඥාව කෙනෙකුට ධාතු මනසිකාරයේ වඩන්දී විтин විට තමයි එන්නේ. හැබැයි ඒ හොඳ ලොකු අවදිවීමක්. හිත තුල හිත තුල ලොකු ප්‍රඥාවක් අවදිවීමක්. හිත තුල ලොකු පරිවර්තනයක් සිද්ධ වෙන්න මේ ෂණික වෙන අවබෝධය සෑහෙන ප්‍රමාණවත්. හැබැයි එයා තේරුම් අරගන්නවා මේ ෂණික අවබෝධයක් පමණයි තාම මේක හොඳට තහවුරු වෙලා නැහැ. මම නැවත නැවත මේක කළ යුතුයි. නැවත නැවත මේක බහුලීකృత කළ යුතුයි. යා ඒ නිසා මේ කය හොඳට පාවිච්චි කරනවා Tamanට ලැබිච්ච මේ කය නැවත නැවත පාවිච්චි කරනවා මේ ධාතු ලක්ෂණ මතුවෙන මතුවෙන ධාතු ලක්ෂණ නැවත නැවත නිරීක්ෂණය කරමින් තව තව සතිය දියුණු කරගන්න තව තව ප්‍රඥාව දියුණු කරගන්න. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් සතිපට්ඨාන සූත්‍රයේදී සඳහන් කරනවා අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨා හෝති. යාවදේව ඥානමත්තාය පටිච්චති මත්තාය. දැන් මේ කය පාවිච්චි කරන්නේ සතිය දියුණු කර ගැනීම සඳහායි. ප්‍රඥාව දිනු කර ගැනීම සඳහායි. හුදෙක් සතිය දිනු කරගන්න ප්‍රඥාව දිනු කරගන්න මෙන්න මේ කය පාවිච්චි කරනවා. පින්වත්නි එක පැත්තකින් අපේ තිබිච්ච අර දෘෂ්ටි ගැලවිලා ගිහිල්ලා අපි ගාව තිබිච්ච විවිධාකාර මමත්වයන් පොඩ පොඩ අයින් වෙලා ගිහිල්ලා ඔන්න මේ ඇත්ත ඇත්තටියෙන් දකින්න යෝගාවචරයේ පුරුදු වෙනවා. ඇත්ත ඇත්තටියෙන් දකින්න දකින්න එතකොට මේ කය එයාට ප්‍රයෝජනවත් වෙනවා තව තව සතිය පිහිටවන්න. තව තව මෙන්න ප්‍රඥාව වඩා ගන්න. ඊළඟට හොඳට මේ සත්වය ඇති වෙලා මේක හිතින් ටික ටික මේ ධාතු ලක්ෂණ දැන් ඒවා බලන්නෙත් නැහැ හිත ටිකක් ඊට වඩා විවේකී වීන ස්වභාවයකට පවාපත් වෙලා අන්න ධාතු මනසිකාරය හරහාම කෙනෙකුට අනිශ්චිත භාවයක් පවා ඇති කරගන්න පුළුවන්. ඒ නිසාම බුදුරජාන් වහන්සේ ධාතු මනසිකාරය ගැන මේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා අනිශ්චිතෝච විහෙරති රචකින්චි ලෝකේ උපාදීයති. අන්න මේ ධාතු මනසිකාරය හරහාත් හිතේ අනිශ්චිත භාවයක් ඇති කරගන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඊළඟට ඒ අනිශ්චිත භාවය පවත්වමින් හැබැයි තව තව ඉදිරියට ඉතින් භාවනා කරන්න ඕනේ හිතේ තියෙන කෙලෙස් ටික දුරු කරගන්න. හැබැයි මේ භාවනාවක් කිසිසේත්ම තවත් භාවනාවකට දෙවෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දකින අද වුණත් අත් දකින්න අපි මේ ධාතු මනසිකාරය කෙනෙක් වඩනවා නම් ඒකේ කොපමණ දුරකට අපේ ප්‍රඥාව දියුණු වේද කියන එක ගැන අපි සැහැල්ලු කොට සැලකිය යුතු නැහැ. අපි සෑහෙන උද්‍යෝගකින් වමනාවෙන් මේ කටයුත්ත යෙදෙනවා නම් විශ්වාසයෙන් මේ කටයුත්ත යෙදෙනවා නම් අපිට මේ ධාතු මනසිකාර භාවනාව හරහා විශේෂයෙන්ම ප්‍රඥාව සෑහෙන දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. නිසා අපි මේ ධාතු මනසිකාරයේ විශේෂයෙන්ම ප්‍රඥාව දියුණු කරගන්නා වූ නැත්නම් ඒ සඳහා භාවිතා වෙන භාවනාවක්.